සූර්ය පරිත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාත පින්ඩිකස්ස ආරාමේ තේන කෝපන සමයේන සූර්යෝ දේව පුන්තෝ රාහුනා අසුරින් දේන ගහිතෝ හෝති කතකෝ සුරියෝ දේව පුත්තෝ භගවන්තං අනුස්සරමානෝ තායං වේලායන් ඉමං ගතං අභාසී නමෝතේ බුන්ද වීරත්තු විප්පමුත්තෝ සම්බදී සම්බාද පටිපන්නස්මි තස්මේ සරණං භවති අතකෝ භගවා සුරියං දේව පුත්තං ආරම්භ රාහුං අසුරින්දං ගාථාහි අඤ්ඤමාසී තථාගතං අරහන්තං සුරියෝ සරණං ගතෝ රාහුසුරියං පමුංචස්සු බුද්ධාලෝකානුකම්පකා යෝ අන්ධකාරේ තමසී පබංකරෝ නිරෝචලෝ මණ්ඩලී යුංගතේජෝ මා ගිලී චරං අන්තලික්ඛේ පජං මම රාහු පමුංච සූරියන්ති මතකෝරාහු අසුරින්දෝ සුරියං දේව පුත්තං මුංචිත්වා තරමාන රූපෝ යේන වේපචිත්ති අසුරින්ද තේනුපසංකමි උපසංකමිත්වා සංවිංගෝ ලෝම අට්ඨජාතෝ ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං තිතං කොරාහුං අසුරින්දං වේපචින්ති අසුරින්දෝ ගාථාය අඤ්ජබාසී කින්න සන්තරමානව රාහු සුරියං පමුංචසී සංවිග්ග රූපෝ ආගම්ම කින්න බේතව තිත්තසීති සත්තදාමේ ඵලේ මුන්දා ජීවන්තෝන සුඛං ලබේ බුද්ධගාතා භිගීතොම් නචේ මුංචේය සූරියන්ති